එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං ති සාදු සාදු සාදු සද්ධාවන්ත පින්නතුනි අද කෙබඳු ධර්ම දේශනාවක් කරන්නට එහෙම නැත්නම් කොයි විදිහේ ධර්ම කාරණා පිළිබඳව තමන් උනන්දු වෙනවද කියලා අපි විමසපු අවස්ථාවේ හාමුදුරනේ මෛත්‍රිය පිළිබඳව දේශනාවක් කරනවා නම් හොඳයි සමාජයේ බොහෝ දෙනාට අත්‍යවශ්‍ය කාරණයක් නමුත් හුඟක් දෙනා හඳුනාගෙන නැති කාරණයක් ඒ නිසා ඒබඳු මාත්‍රකාවක් මුල් කරගෙන ධර්ම දේශනාව කෙරෙනවා නම් වඩා හොඳයි කියලා. ඉතින් ඒ අනුව අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ කරණීය මෙත්ත සූත්‍රයේහි මේ මෛත්‍රිය පිළිබඳව උපමාවක් ඇතුළත්ව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ගාථා ධර්මයක්. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණං මේ ගාතාව අපි කාටත් පළපුරුදුයි නිතර අපි අහලා තියෙනවා නිතර අපි කතා කරනවා නිතර අපි උදාහරණයට උපමාවටගෙන සිහිපත් කරනවා මේ මෛත්‍රිය පිළිබඳව සිහි කරද්දී හරියට අම්මා කෙනෙක් Tamanගේ එකම දරුවා පිළිබඳව කටයුතු කරන්නේ කොහොමද ඒ දරුවාගේ රැකවරණය සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නේ කොහොමද ඒ දරුවාගේ යහපත અભිවෘද්ධිය නිතැතින්ම අපේක්ෂා කරන්නේ කොහොමද? අන්න ඒ වගේ මානසං භාවයේ අපරිමාණ සියලු සත්වයින් කෙරෙහිම එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණ. ඒ ආකාරයෙන් සියලු සත්වයින් කෙරෙහිම මනෝභාවය පතුරවන්නට පුළුවන් නම් මෙත්සිත පතුරවන්නට පුළුවන් නම් අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඉතින් මේ කාරණය අපි මාතෘකාව හැටියට යොදාගත්තේ මෛත්‍රිය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න තේරුම් ගන්න මේ ගාථා ධර්මය අපට විශේෂයෙන් මහෝපකාරී වෙනවා. මෙය පමණක් නෙමෙයි බුද්ධ දේශනාවේ බොහෝ තැන් පවතිනවා අපට මෙත්තාව හඳුනා ගන්නට පහසුවට එහෙම නැත්නම් මෙත්තා හඳුනාගෙන ප්‍රගුණ කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු ඒ වගේම බොහෝ තැන්වල මෛත්‍රී වැඩිීමේහි ආනිසංස ආදිය සඳහන් වෙනවා. නමුත් හුඟක් වෙලාවට මෙත්තාව පිළිබඳව කතා කරනකොට මෙත් වැඩිීමේ ආනිසංස ගැන තමයි අපට අහන්නට ලැබෙන්නේ සහ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඒක වරදක් කියලා කියනවා නෙමෙයි. නමුත් ඒකෙන් එක ගැටලුවක් මතුවෙනවා. මොකක්ද? මෙත්තාව කියලා කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනාගන්නේ නැතිව මෙත්තැඩීමේ ආනිසංස මේ මේවයි මෙච්චර ප්‍රයෝජනය තියෙනවා කියලා දැනගත්තාම හුඟක් දෙනෙක් මෙත්තාව කියන්නේ මොකද්ද දන්නේ නැහැ. හැබැයි අර ප්‍රතිඵලවලට කැමැත්තක් ඕනකමක් ආසාවක් ඇති ඒ මෙත්සිත වැඩිමෙන් ලැබෙනවාය කියන ප්‍රයෝජන ප්‍රතිඵල ආනිසංස ලැබීමේ සියුම් තෘෂ්ණාවෙන් ඒගොල්ලෝ මෙත්තාව හැටියට කුමක් හරි කරන්නට උත්සාහවත් වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ අර තියෙන්නට ඕන යන්තම් හරි ඇති කරගන්නට ඕන මෙත්තාව වෙනුවට තෘෂ්ණා සහගත හැඟීමකින් මේ කාරණේට ඇතැම්ම අය පෙළඹෙනවා. එතකොට මේක ආනිසංස දේශනාවේ ඇති වැරද්දක් නෙමෙයි. නමුත් ඒ ආනිසංස දේශනාව අපි තේරුම් ගන්නට ඕන ඒ වගේම මෙත්තාව කියලා කියන්නේ මොකක්ද කියලත් හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා අද ධර්ම දේශනාව තුළින් අපි මෙත් වැඩීමේ ආනිසංස ගැන කතා කරන්නට නෙවෙයි අවධානය යොමු කරන්නේ මෙත්තාව කියලා කියන්නේ මොකක්ද අපි කොහොමද ඒක අපේ මනස තුළ පුහුණු කරගන්නේ කියලා යම් ප්‍රමාණයකින් පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට එතකොට මෙත්තා මෙත්තා කියලා කියනකොට හුඟක් වෙලාවට අපිට මතක් වෙන්නෙම සියලු සත්වය සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා මේ විදිහට අපි මෛත්‍රී භාවනාව හැටියට දෛනිකව පුහුණු කරන කාරණේ. එතකොට දැන් අපි කල්පනා කළොත් මේ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන මේ වචන ටික අපි එතනින් අයින් කළොත් ඊට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ අපිට නිකන් අලසකම නිදිමත විතරනම් එතන ඇති මෙත්තාවක් නැහැ. එතන තියෙන්නේ එහෙමනම් මෛත්‍රිය හා බැඳුණු වචන ටිකක් පමණයි. එහෙනම් මෛත්‍රී මනෝභාවය කියන එක හරියට එතන ඇති වෙන්නේ මේකෙන් අදහස් කරන්නේ වචන ටික අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. වචනත් අවශ්‍යයි. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මෙත්තාව මෙත්තා සහගත වචී කර්මය, මෙත්තා සහගත කාය කර්මය, මෙත්තා සහගත මනෝ කර්මය කියලා අපිට මේ තුන්දොරින්ම පුහුණු කරන්නට පුළුවන් කාරණයක්. එහෙම පුහුණු කරද්දී අපිට මූලික වශයෙන් හඳුනා ගන්නට ඕන මේ මෙත්තාව කියන මනෝභාවය කොහොමද මනසේ ඇති වෙන්නේ? ඒකේ ගති ලක්ෂණ මොනවද? ඒකේ ස්වභාවය මොනවද? ඒක අපිට දැනෙන්නේ කොහොමද? එහෙම හඳුනාගත්තොත් තමයි අපිට මෛත්‍රී මනෝභාවය ටික ටික හරි අවදි කරගන්න අඩුතරමින් උත්සාහයක්වත් කරන්නට පුළුවන් වෙන්නේ. ඒකේ ගති ලක්ෂණ අපට තේරෙන්නේ නැත්නම් ඒ මනෝභාවය අවදි කරන්න බෑ. ඊළඟට මෙත්තා සහගත වචී කර්මයයි කියලා කියන්නේ මොකක්ද? ඒක අපි හරියට තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තොත් තමයි අපිට ඒක ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට මෙත්තා සහගත කාය කර්මය කියලා කියන්නේ මොකක්ද? ඒක හරියට තේරුම් ගත්තොත් තමයි අපිට දෛනික ජීවිතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. දැන් අර මම මුලින්ම සඳහන් කළේ හුඟක් දෙනා මෙත් වඩනවා කියන තැනට යොමු වෙන්නේ සියුම් තෘෂ්ණාවක් එක්කලා නම්. එහෙම නැත්නම් ඒකෙන් ලැබෙනවාය කියන ප්‍රයෝජන ආනිසංස ලබන්න නම් එතන තියෙන්නෙම ආත්ම තෘෂ්ණාව විනා අනුන්ට යහපතක් කිරීමේ අපේක්ෂාව නෙමෙයි. දැන් මෙත්තාවේ තියෙන්නට ඕන හැබැයි පදනම තමයි අනුන්ට යහපත කිරීමේ අපේක්ෂාව. දැන් මෛත්‍රිය කියන තැනම තියෙන්නේ අන් අය සුවපත් වෙන්න. අන් අයට යහපතක් වෙන්න. එතකොට අන් අය සුවපත් කරන්නට අන් අයට යහපතක් කරන්නට අවංක අදහසක් ඇති වෙන්නට ඕනේ. ඒක වක්‍ර විදිහෙන් වංචනික ස්වභාවයක් නොවිය යුතුයි. වංචනික ස්වභාවයක් කියන එකෙන් මම අදහස් කළේ දැන් සමහරු කල්පනා කරනවා Tamanට හතුරෙක් ඉන්නවනම් මෙත් වඩන්න. එතකොට ඒ මනුස්සයා හතුරුකම් අතහරිනවා. එතකොට දැන් මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? අර මනුස්සයට යහපත කිරීම නෙමෙයි. දැන් මේ මට මේ මනුස්සයාගෙන් පීඩාවක් තියෙනවා. ඒක නැති කරගන්න පුළුවන් වෙයි මෙත් වැඩුවොත්. ඒ මනුස්සයයි වෛර කරන එක අතාරයි. එතකොට අනේකාට යහපත කරනවා වගේ පෙනුනට මෙතන ඇතුළේ තියෙන්නේ මොකක්ද? ඒ මටේ මනුස්සයාගෙන් සිද්ධ වෙන පීඩාව අඩු කර ගැනීම. ඒක හැබැයි මෙත්තාව නෙමෙයි. මේවා හරි අමාරුයි අපට වෙන් කරගන්නට. දැන් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් ඉතින් අර මනුස්සයාගේ වෛරස් හිත නැති වෙන්න කියලා හිතන එක මෙත්තාව නෙමෙයිද? එහෙම හිතන එක හොඳ නැද්ද? එහෙම හිතන එක හොඳයි. හැබැයි ඒ මනුස්සයාගේ යහපත ගැන හිතලයි අපි එහෙම කරන්න ඕනේ. අපිට එහෙම කරන්න බැරි නම් ඇතුළතින් සියුම් විදිහට මතුවෙන්නේ එහෙම කළාම ඒ මනුස්සයාත් මට හිතවත් වෙයි. එතකොට දරුවන්ට මෙත් වැඩුවාම ඒගොල්ලොත් මට උදව් කරයි. එතකොට අසල්වාසීන්ට මෙත් වැඩුවාම ඒගොල්ලන්ගෙනුත් මට පහසුවක් සහනයක් සැලසෙයි. සත්තු සිව්පාවන්ට මෙත් වැඩුවහම ඒගොල්ලන්ගෙනුත් මට හානියක් වෙන එකක් නැහැ. මේකනම් පදනම වෙන්නේ එතන හැබැයි මෙත්තාවක් ඇති වෙන්නට ඉඩක් ඒ මනසේ නැහැ කියනතන. එතන තියෙන්නේ පොඩි ගනුදෙනුවක් ඇතුලේ. මේක දුන්නහම මෙහෙම කළාම මෙහෙම කිව්වහම මට මේ ටික ලැබෙයි. එතන අර සියුම් අපේක්ෂාවකින් සියුම් තෘෂ්ණාවකින් සියුම් බලාපොරොත්තුවකින් අර මුදල් ගනුදෙනුවක් වගේ එකක් තමයි ඇතුළතින් එතකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මෙත්තාව කියන එකේ හැබෑම පදනම විය යුත්තේ අනුන්ට යහපත කිරීම. එතකොට තව සමහරු අහනවා ඉතින් අනුන්ට යහපත කිරීම නම් දැන් බුදුදහමේ උගන්වන්නේ මුලින්ම තමන්ට මෙත් වඩන්න කියලා. ඊට පස්සේ යන අනුන්ට මෙත් වඩන්න කියලා කියන්නේ. ඒතර තමන්ට මෙත් වඩාගෙන ඉන්න පාය මුලින්ම ඒ නිසා අපි ගැන හිතන එක වරදක් නෙමෙයිනේ. තමන් ගැන හිතන එක වරදක් නෙමෙයි. හැබැයි මේ Tamanට මෙත් වඩාගෙන අනුන්ට මෙත් වඩනවා කියන එකේ තේරුම ඉස්සල්ලාම මට ලැබෙන්න ඊට පස්සේ අනිත් අයට ලැබෙන්න කියන එහෙම ප්‍රාර්ථනා නෙමෙයි. මුලින්ම Taman මෙත්සිත ඇති කරගෙන මෙත්තාවෙහි පිහිටලා ඊට පස්සේ අනුන් වෙත පතුරවනවා කියන අදහසයි. Taman ළඟවත් නැත්තම් කොහොමද අනුන්ට පතුරවන්නේ? එහෙනම් ඒ Tamanට මෙත් වඩනවා කියලා අර්ථකථනය කරන්නේ අපි මොකද්ද? ඉස්සල්ලා Taman මෙත්තාවෙහි පිහිටන්නට ඕනේ. තමන් පිහිටියොත් නේ තමන්ට ඒකේ පිහිට ලැබෙන්නේ. තමන්ට ඒකේ සහනය සුවේ දැනෙන්නේ. ඒ දැනෙන දේ උනේ අපි අනිත් අය වෙත පතුරවා හරින්නට. සිසිලස කියන එක අන් අයට බෙදන්නට නම් අපි සිසිලස හඳුනාගෙන තියෙනවා. එතකොට යම් කිසි යහපතක් අන් අය වෙත පරිත්‍යාග කරන්න නම් අන් අයට මුදලක් දෙන්නට නම් මුලින් අපි මුදල උපයන්නට ඕන. එහෙම උපයාගත්තොත් විතරයි අපට අනුන්ගේ දුක නිවන්නට පුළුවන් වෙන්නේ. එතකොට අපි උපයාගත්තු නැති දෙයක් අර බැංකුවේ මෙච්චරක් සල්ලි තියෙනවා මේකෙන් මේගොල්ලෝ සුවපත් වෙන්න. ඒගොල්ලන්ට යහපතක්. එහෙම හිතුවයි කියලා සුවපත් වෙන්නේ නැහනේ. එතකොට ඒ අන් අය සුවපත් කරන්න ඕන නම් අන් අයට මුදල් ලබා දෙන්න ඕන නම් Taman ඉස්සල්ලා මුදල් උපයන්නට ඕන. ඒ උපයන්නේ මුලින්ම මේ ගොඩ මට ඊට පස්සේ ඉතුරුනොත් අනිත් අයට බෙදනවා කියන පදනමේ නෙමෙයි මේ මෙත්තාවේදී කියන්නේ දැන් භෞතික දේවල් නම් අපි ගොඩක් වෙලාවට එහෙමනේ කරන්නේ ඉස්සල්ලා මට සකස් කරගන්නට ඕන මම පහසුවෙන් ඉන්නට ඕන ඊට පස්සේ අනිත් අයට. ඉතින් භෞතිකමය කාර්යයකදී ඒක වැරදි කියලා අපට කියන්නට බෑ. ඉතින් මොකද තමන් තමන්ටත් නැතුව අනුන්ට දෙන්න බෑනේ. නමුත් මෙත්තාවේදී මේ ටික මට මේ ටික අනුන්ට කියන එකක් නෙමෙයි මෙතනදී මූලික වෙන්න නැත්තේ තමන් කාරණේ හරියට තේරුම් අරගෙන තමන් එහි පිහිටලා තමන් එහි සිසිලස එහි සහනය එහි මෘදු මොලොක් බව තමන් අත්විඳමින් ඒ තමන්ගේ මනස තුලේ මනෝභාවය අවංකව අවදි කරගෙන ඒ මනස තුලින් හදවත තුලින්ම මතුවෙන මනෝභාවය තමයි අනුන් වෙත පතුරවන්නේ අන්න එතකොට තමයි ඒක හැබෑවට ලෝකයා අතර පැතිරී යන්නට පටන් ගන්නෙ. එතකොට මේ මනෝභාවය කොහොමද අපි තේරුම් ගන්නේ? මොකද්ද මේ මනෝභාවයයි කියලා කියන්නේ? මනෝභාවයයි කියලා කියන්නේ වචන කිසිවක්ම නැතුව අපේ මනස තුල පහළ වෙන එක්තරා හැඟීමක්. එහෙම නැත්නම් මනස තුල පහළ වෙන එක්තරා ගුණයක්. ඒක අපිට මෙහෙම තේරුම් ගන්නට පුළුවන්. දැන් ද්වේෂය, රාගය වගේ කිව්වයින් පස්සේ මේ මනෝභාවයන් සසරේ අපි වැඩිපුර පුහුණු කරලා තියෙනවා. ඒ නිසා ඒවා උදාහරණයට ගත්තාම අපිට ගොඩක් පහසුයි කාරණේ තේරුම් ගන්න. දැන් අපි හිතමු අපි තව කෙනෙකුට ද්වේෂ කරනවායි කියලා. ද්වේෂ කරනකොට අපි කවදාවත් කියනවද ඔය මිනිහා මට අහු වුණොත් ඔය මිනිහාගේ බෙල්ල කපනවා, මිරිකනවා, අත කඩනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. එහෙම කියන්නට අවශ්‍යතාවයක් නැහැ. තමන් අකමැති පුද්ගලයා තමන්ට සිහිපත් වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ඇතුලෙන් ගින්නක් වගේ එකක් මතුවෙනවා. ඒක දැනিলা නැද්ද? දැනিলা තියෙනවා අපි කාටත්. හැබැයි එතන වචන මොකුත් නැහැ. ওই මිනිහා මරනවා, කොටනවා, අහුවෙද්දෙන් කොමට ඒ වචනෙන් කියන්න ඕන උනොත් අපි එහෙමත් කියන්නට පුළුවන්. හැබැයි අර ද්වේෂය කියන තැන අවදි වෙනකොට මේ වචන මාලා වාක්‍ය අකුරු මොකුත් නැහැ. එතන මොකද්ද නිකන් රුස්සන් නැති ගතියක් මේ ඇතුලෙන් එනවා නිකන් ඔරොත්තු දෙන්නේ නැති එකක්. එතකොට ඒක ගතටත් සමහර විට දැනෙනවා. ගතෙත් 아무තු ව්‍යාකූල බවක් දැනෙනවා. සිතෙත් 아무තු රුස්සන් නැති, දරන්න බැරි, ඔරොත්තු දෙන්න නැති, තමනුත් දැවෙන පිලිස්සෙන විදිහේ ස්වභාවයක් මනස ඇතුලේ දැනෙනවා. අන්නේ වචන මොකුත් නැතුව ගතට සිතට දැනෙන ඒ ස්වභාවයට අපි කියනවා ද්වේෂ සහගත මනෝභාවයයි කියලා. ඒ මනසේ පහළ වෙන ගති ලක්ෂණ ටික තමයි ඡායා මාත්‍ර තමයි අපිට බාහිරට ප්‍රකට වෙන්නට පටන් ගන්න. එතකොට ඒක ඒක හඳුන්වනවා ද්වේෂ සහගත මනෝ කර්මය. දැන් ඔන්න මනසින් ද්වේෂ කරනවා. ඒක පතුරවන්නට පුළුවන්. ඒක පතුරවන්නට අමුතුවෙන් දැන් මම මේ මිනිස්සයාට ද්වේෂ කරන්න ඕන කියලා එහෙම අමුතුවෙන් හිතුවේ නැතුවට ළඟට එන එන ඔක්කොම වෙත පැතිරලා යනවා. බලන්න පුළුවන් gedaraක කාට හරි තරහ ගියාම එහෙම මොකද වෙන්නේ කියලා. ඒක නිකන් වසක් විසක් වාගේ ඒක පැතිරලා යනවා. එක්කෙනෙක් තරහ අරගෙන නුරුස්නා ගතියෙන් ඉන්නකොට ඔන්න අනිත් අයත් නිකන් කුපිත වෙන්න පටන් ගන්නවා. අනිත් අයටත් එච්චර රුස්සන්න නැතු යනවා. වචන මොකුත් කතා කරන්න ඕනේ කිසිම දෙයක් කතා කරන්න නැතුව හිත නොමනාප කරගෙන ගේ ඇතුළටලා ඉන්න බලන්න අනිත් අයට මොකද වෙන්නේ කියලා. මේව අපට ඕන නම් අත්හදා බලන්නට පුළුවන්. එහෙම නැත්නම් විදේශ රටක ඉන්න කෙනෙක් වෙත දිගින් දිගට කාලයක් ද්වේෂ කරන්න බලන්න. ටික දවසක් ගිහිලා ඒ තැනත්තා ලංකාවට આવුත් පළමුවෙන්ම මුණ ගැහෙන වෙලාවටම ඒ තැනත්තා සහ Taman අතර පැහැදිලි වෙනසක් පේන්නට තියෙනවා. අපි කිසිම වෙනසක් දැක්වේ නැතුවට අර මනුස්සයාට නිකන් අපිව ප්‍රිය කරන්නේ නැතුව රුස්සන්නේ නැතුව මගහැරලා යන්න හදන ගතියක් අපිට පේනවා. ඇයි මේ? ඒවට වචන මොකුත් ඕනේ දුරකතන මාර්ග මොකුත් ඕනේ ඒ මනෝභාවය ඒ විදිහෙන් පතුරවන්නට පුළුවන්. ඒක තමන් අවට ඉන්න අයට පමණක් නෙමෙයි දුර ඉන්න අය වෙතත් පතුරවන්නට පුළුවන්. මේවා අද කාලේ විවිධ පරේෂණ පවත්වලා හඳුනාගෙන තියෙනවා ඇමරිකාව වගේ රටවල් විවිධ පරේෂණ පවත්වලා උපකරණ හරහා පවා මේවා සනාත කරගෙන තියෙනවා පුද්ගලයෙකුගේ මනෝභාවය කොච්චර ඈතට විහිදී යනවද කියලා. එක් පරේෂණයක් කරලා තියෙනවා කිලෝමීටර 1600ක් දුර ඉඳලා. එතකොට ස්ත්‍රියක් සහ පුරුෂයෙක් මේ පරේෂණයට යොදා ගන්නවා. යොදාගෙන ඒ දෙන්නට කියන්නේ පරීක්ෂණයකට නතු කරනවා කියලා විතරයි. මොකද්ද කරන්නේ කියලා කියන්නේ නැහැ. අර පුරුෂයාගේ ශරීරයට පරිගණක යන්ත්‍ර සියුම් කැමරා සම්බන්ධ කරලා ඔහුගේ මනසින් විහිදෙන තරංග සිත උපකරණ වලට හසු කරන්නට පහසු නැහැ. නිසා සිතෙන් සිත හරහා නිකුත් වෙන තරංග. ඒ අය යම්කිසි පරිගණකයකින් මන බලනෝ හඳුනා ගන්නවා. එතකොට විද්‍යාඥ පිරිසක් එකතු වෙලා හොඳට මුලින්ම තහවුරු කරගන්නවා මේ මේ ස්වභාවය තමයි මොහුගේ ප්‍රകෘතියෙන් ඉන්නකොට තියෙන මනෝභාවයන්ගේ ස්වභාවය. ඊට පස්සේ එතන ඉඳලා කිලෝමීටර 1600ක් ඈත ඉන්න අර කාන්තාවට දුරකථනයෙන් කතා කරලා කියනවා දැන් මේ පුද්ගලයා අරමුණු කරගෙන ද්වේෂ කරන්න පටන් දැන් අර කාන්තාව අරහේ ඉඳලා කිලෝමීටර 1600ක් දුර ඉඳලා මේ පුරුෂයා ඉලක්ක කරගෙන ද්වේෂ කරනවා. දැන් මේ පුරුෂයා දන්නේ නැහැ මොකුත්. නමුත් ටික වෙලාවක් යනකොට අර විද්‍යාඥයෝ හඳුනා ගන්නවා මේ පුද්ගලයාගේ මනසින් නිකුත් වෙන ඒ චිත්ත තරංග ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ව්‍යාකූල වෙලා විකෘති භාවයටපත් වෙන හැටි. මේවා බොහෝ ආර්ගානක් කරලා එය හඳුනාගෙන තියෙනවා පුද්ගලයෙකුගේ ද්වේෂ සහගත හැඟීම් අවටින් අයට පමණක් නෙමේ කිලෝමීටර් දහස් ගණනක් වුණත් සැතපොම් දහස් ගණනක් වුණත් ඈතට විහිදිලා ගිහිල්ලා තව කෙනෙකුගේ මනසට බලපෑම් කරන්නට සමත් වෙනවා. ඇයි ඒක හදවත තුලින්ම මතුවලා බහැරට පැතිරී යන නිසා. දැන් මේ द्वේෂය අර කාන්තාවගේ මනසේ හට නොගත්තනම් මේ පුරුෂයාගේ මනසට බලපෑම් කරන්න පුළුවන්ද? තමන්ගේ මනසේ द्वේෂය ඇති කරගන්න නැතුව බොරුවට द्वේෂය වගේ රඟපාලා අනේකාට බලපෑම් කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඒක කරන්න නම් ඇතුළතින් ඒ द्वේෂ සහගත හැඟීම මතුවෙන්න ඕන. අන්න ඒකයි තමන් द्वේෂෙහි පිහිටනවා කියලා තර ඒ වගේම අපි මෙත්තාව පතුරවන්නට නම් තමන් මෙත්තාවෙහි පිහිටන්නට ඕනේ. ඒ පිහිටියාට පස්සේ ඒ දේ තමයි අපිට බහැරට විහිදුවා හරින්න පුළුවන්. ඉතින් මේ බඳු පරීක්ෂණ තව බොහෝ කරලා තියෙනවා. තව දැන් අපිට තරහ ගියාම අපේ ශරීරයෙන් නිකුත් වෙන අපේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන යම් යම් හෝමෝන වර්ග තියෙනවා. එතකොට ඒ වගේම ශරීරයෙන් බැහැරට නිකුත් වෙන යම් යම් ආග්‍රහණයන් තියෙනවා. එතකොට දහඩිය සමග මුසු කරලා මේවා යම් ප්‍රමාණයකට ඒ අය එකතු කළා. එකතු කරලා යම්කිසි සුවඳ විලවුන් වර්ගයකට මේක මුසු කරලා හොඳට බොහොම සමගි සම්පන්නව එකතු වෙලා කතා බහ කරලා ඉන්න පිරිසක් අතරට බොහොම සමගියෙන් සතුරු සාමීචයේ කතා කරමින් ඉන්න පිරිසක් ඉහනවා. අර කිසි කෙනෙකුට දැනුම් දෙන්නේ නැතුව. හැබැයි ටික වෙලාවක් යනකොට අර මිනිස්සු කිසිම කාරණයක් නැතුව අරයා කියන එක මෙයාට රුස්සන්නේ මෙයා කියන එක යාට රුස්සන්නේ මේ විදිහට ගැටිලා හැපිලා සියලු දෙනාම වෙන් වෙලා යනවා. මෙබඳු කටයුතු මෙබඳු පරේෂණ බොහෝ වාරවල කරලා ඒ අය සනාත කරගෙන තියෙනවා ඒ මනසේ ඇතිවෙන මනෝභාවය කායිකවත් බාහිරට විකාශනය වෙනවා ක්‍රියාත්මක වෙනවා එතකොට දැන් මෙතනදි වචන මොකුත්ම නැහැ. අර මනසේ ඇති වෙන රොස්සන් නැති ගතිය තමයි පවතින්නේ. දැන් රාගයත් එහෙමයි. මම මේ මූලික වශයෙන් අපට කාටත් හුරු පුරුදු මනෝභාවයන් ගන්න අනන්ත සසරේ අපි අත්දැකලා තියෙන නිසා ඒවට වචන මොකුත් ඕනේ ඇලීම, තෘෂ්ණාව, රාගය කියනකොට Taman ප්‍රිය මනාප පුද්ගලයා හෝ ද්‍රව්‍ය හෝ සිහිපත් වෙනකොට ඔන්න ඇතුලෙන් 아무තු නොසන්සුන් ගතිය 아무තු කැළමෙන ගතියක්, 아무තු රත් වෙන ගතියක්, ගිනි ගන්න ගතියක් ඇතුලෙන් දැනෙන්නට ගන්නවා. ඒවට වචන මොකවත්ම අවශ්‍ය නැහැ. අන්න ඒ මනස ඇතුලේ වචන කිසිවක් නැතිව පහළ වෙන හැඟීමට තමයි අපි මනෝභාවයයි කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මෙත්තාව අන් අය වෙත පතුරවන්නට නම් Taman පළමු කොට මෙත්තාවෙහි පිහිටන්නට. ඒ මෙත්තා සහගත මනෝභාවය ටිකෙන් ටික හඳුනාගෙන ඒක වර්ධනය කරන්නට අපි පුහුණු කරන්න ඕන. ඒ Taman තුල අවදි කරගත්තාට පස්සේ තමයි මේක සිසිල් ජල වගේ අපට අන් අය වෙත යොමු කරන්නට පුළුවන් එතකොට හරියට Taman තුලින් අවදි නොවුනොත් අපි බහැරට පතුරවන්න හැදුවට පැතිරෙන්නට දෙයක් නැහැ. ඒ නිසා හරියට හඳුනා ගන්නට නම් අපිට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ දේශනා කරන ආකාරයට මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. එතකොට මේ මෙත්සිත කියන එක අපි කොහොමද හඳුනගන්නේ? සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අපි වචන වලින් මේක යම් ප්‍රමාණයකට හඳුනාගෙන තියනවා. හැබැයි මනෝභාවයක් හැටියට අපි කොහොමද මේක හඳුනාගන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ දරුවා පිළිබඳව තියෙන හැඟීම කොහොමද? එතකොට Tamanගේ ජීවිතේ දෙවැනි කොට ඒ දරුවාගේ ජීවිතේ රකින්නට උත්සාහ කරනවා. දැන් මේ රකින්න උත්සාහ කරන්නේ මොකටද? ආ මෙහෙම රැක්කොත් නම් මට අනාගතේ රැකෙන්න පුළුවන් වෙයි කියන මේ වංචනික අදහසින්ද? නෑ එහෙම නෙමෙයි. සමහර අම්මලා තුල ඒ හැඟීමත් වක්‍රව තියෙන්නට පුළුවන්. නමුත් අවංකව මාතෘත්වය කියන තැන තියෙන්නේ ඒ Tamanට ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාව නෙමෙයි දැන් අද කාලේ බැලුවොත් නම් ඇතැම් මව්වරු එහෙම දරුවෝ හදන්නේ අපිට වයසට යනකොට වතුර පොදක් දෙන්න අපිට ඇස් දෙක පිය වෙන වෙලාවේ අපේ කටයුතු ටික කරන්න පාංශ කූලේ දෙන්න ඔන්න ඔය වගේ බාහිර අපේක්ෂා ඇති කරගෙන දරුවන් හදන අයත් ඉන්නවා. ඉතින් ඒක දරුවන් හැදීමේ හැබෑ පරමාර්ථය නෙමෙයි. අපි දරුවෙක් හදන්නට ඕන කරන්නේ මේ මනුස්ස සමාජයට තව සත්පුරුෂයෙක් ද කරන්න. ගිහි ගිහියෙක් හැටියට විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට තමන්ගේ වගකීමක් තමන්ගේ යුතුයකමක් දෙනවා මේ මනුස්ස ලෝකයට සත්පුරුෂ මිනිසුන්ට ජනිත වෙන්නට මඟ සලස්වා එතකොට ඒ සඳහා හොඳ මානසිකත්වයක් ඇතුව හොඳ කායික පසුබිමක් ඇතුව හොඳ පාරිසරික පසුබිමක් ඇතුව සත්පුරුෂයින්ට මේ ලෝකේ ජනිත වෙන්නට ඉඩ සලසා දෙන්නට පුළුවන් නම් මහ බෝසත්වරු පසේ බුදවරු ඒ වගේම අරහත්ත්වේ ප්‍රාර්ථනා කරන ශ්‍රාවකයන් වහන්සේලා තව බොහෝ සත්පුරුෂෝ දෙව්ලෝ බඹලෝ ඉඳලා ගුණනුවන වඩන්නට පාරමිතා පුරන්නට මේ මනුලොවට එනවා එන්නට පුළුවන් වෙන්නේ සත්පුරුෂ මව්පියන් ඒ අවකාශය තනා දුන්නොත් පමණයි අන්න ඒ යහපත ලෝකෙට ඉටු වෙන්නට ඕන නිසා ඒ යහපත ලෝකෙට කරන්නට එතරම් ගැඹුරු සංකල්පයක් නැතත් මේ සමාජයට පිරිමහින සත්පුරුෂයෙක් මම සමාජයට දායාද කරනවා. එහෙම සත්පුරුෂකම් ඇතුව දායාද කළොත් ඒ අය Tamanටත් උදව් කරයි. Tamanටත් යහපත කරයි. නමුත් අද වෙලා තියෙන්නේ Tamanගේ ලාභය කියන තැන මූලික කරගෙන දරුවන් හදන නිසා ඒ දරුවන් වෙත අර සත්පුරුෂකම් දායාද කරනවා වෙනුවට සියලු මනුස්සකම් අහෝසි කරලා දාලා අතුගාලා දාලා ඒ අයගේ සිත් සතන් තුල දැනුගත්කම් එහෙම නැත්නම් ශිල්ප ශාස්ත්‍ර දැනුම එහෙමත් නැත්නම් බාහිර හැකියාවන් පමණක් ගොඩ ගන්නට හදනවා අනේකා පාගාගෙන අනේකා යට කරගෙන අනේකා විනාශ කරගෙන අනේකා ගැන නොතක මගේ ලාභේ මගේ සුවේ මගේ පහසුව කියන එකම විතරක් ඒ මනසට දෙන්නට පුංචි කාලේ ඉඳලා උත්සාහ කරනවා. එහෙම ඒ දරුවා වැඩුණට පස්සේ ඒ දරුවා මව්පියන්ට සලකන්නේ කොහොමද? අර හැන්දෙන්න තමයි බෙදන්නේ. ඇයි ඒ දරුවා ඉගෙනගෙන තියෙන්නේ? එච්චරයිනේ. ඒ දරුවා ඉගෙනගෙන තියෙන්නේ මගේ ලාභේ මගේ සුවේ මගේ පහසුව. ඒ සඳහා අනිත් ඕන කෙනෙක් යට කරගෙන පාගගෙන නැගිටින්න. අම්මා තාත්තා වුණත් කමක් නැහැ. තමන්ගේ සුවයට තමන්ගේ පහසුට බාධාවක් කියලා කරනවා නම් පාගලා විසිකරන එක තමයි කරන්නේ. ඇයි ඒක තමයි පුංචි කාලේ ඉඳලා හුරු පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ බඳු manussකම් වලින් පිරිහිච්ච නිකම්ම නිකං දැනුගත්කම් වලින් සහ හැකියාවෙන් පමණක් පිරිපුන් අසත්පුරුෂ සත්වෝ බිහි කරන්නට නෙමෙයි මනුලොව උනන්දු විය යුත්තේ තමන්ට වගේම අනුන්ටත් අනුන්ට වගේම තමන්ටත් මෙලවට වගේම සසරටත් යහපත පිණිස පවතින ආත්මාර්ථය පරාර්ථය සාධනය කළ හැකි මනුෂ්‍යකම් වලින් පිරිපුන් සත්පුරුෂ දරුවෙක් ලෝකයට දායාද කරන්න. මේ සංකල්පලාව තුල තියෙන ආත්මාර්ථකාමීත්වය නෙවෙයි. එතන තියෙනවා ලොකු පරාර්ථකාමීත්වයක්. ඒ පරාර්ථකාමී කියන තැන තමනුත් ඉන්නවා. ලෝකෙට යහපත කරනවා කියවෙන් පස්සේ අපිත් ඉන්නේ ලෝකෙනේ. ඉතින් ලෝකෙට යම් කිසි කෙනෙක් යහපත කරනකොට ඒ යහපත අපටත් ලැබෙනවා. ආයි අමුතුවෙන් මගේ පැත්තට ඒක හරව ගන්නට දෙයක් නැහැ. මගේ පැත්තට විතරක් හරව ගන්න ගියන් පස්සේ අනිත් කාටවත් නැති වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ විනාශයක් පමණයි. මේ පුංචි දේ අපිට හඳුනා ගන්නට පුළුවන් නම් ලෝකයේ වෙනුවෙන් අපිට ගොඩාක් දේ කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැබැයි මාතෘත්වය හැබැයි පීතෘත්වය කියලා කියන්නේ අන්නේ පදනමෙන් ලෝකයට යහපතක් කරන්න තව කෙනෙකුට ගුණනුවන වඩන්නට පසුබිම හදලා දෙන්න මනුස්සකම් ඇතුව සත්පුරුෂකම් ඇතුව සත්පුරුෂයෙක් මේ ලෝකයට ජනිත කරන්නට කැපවීමයි ඒ ජනිත වුණාට පස්සේ ඒකම දරුවා ආරක්ෂා කරන්නට පෝෂණය කරන්නට වර්ධනය කරන්නට ඒ මෑණියන් තුල මොනතරම් කැපවීමක් හැඟීමක් තියෙන ඒ හැඟීම කියලා කියන්නේ දරුවා දකින ගානේ අනේ මගේ දරුවාට හොඳක්ම වෙන්න ඕන අනේ යහපතක්ම වෙන්න ඕන අනේ හොඳට ඉගෙන ගන්න මෙහෙම කිය කියා විදිනවා කියන එක නෙමෙයි කියන සංඥාව එනකොටම මනස ඇතුලේ මොකද්ද 아무තු හැඟීමක් මතුවලා එනවා අන්නේ හැඟීම තමයි දරුසෙනෙහසයි කියලා කියන්නේ එතකොට මේ තමන්ගේ එකම ගැන යම්කිසි සෙනෙහසක් ඒ වගේම යම්කිසි රැකවරණයක් සපයන්නට ඕනේ කියලා અભිවෘද්ධිය පිළිබඳව අපේක්ෂාවක් යහපත බලාපොරොත්තු ඒ මවගේ හදවත තුලින් ගැඹුරු පතුලෙන්ම මතුවලා එනවද අන්න ඒ විදිහට අනිත් හැම දරුවෙක් ගැනම බලන්න පුළුවන් ඒක මෙත්සිත ඇති කරගන්නට පදනමයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා අන්න ඒ විදිහේ හැඟීමකින් සියලු මනුස්ස වර්ගයා කෙරෙහි දකින්නට පුළුවන් ඒක මෙත්සිත අවදි කරගන්නට හැබැයි පසුබිම වෙනවා. ඒ බඳු සංකල්පයකින් මුළු මහත් සත්ත්ව සංහතිය ගැනම බලන්නට පුළුවන් නම් ඒ බඳු සංකල්පයකින් ජීවි අජීවි මුළු මහත් ලෝකය පිළිබඳවම බලන්නට පුළුවන් නම් ඒ තාක් දුරට ඒ මෙත්සිත පතුරවන්නට ඒ පුද්ගලයා සමත් වෙනවා. එහෙම නොවුනොත් මෙත්තාව කියන එක මනවින් හඳුනන්නට බෑ. අපි නිතර සිහිපත් කරනවා පින්නතුනේ අතීත කාලේ මව්පියෝ අපි අන්නේ මව්පියන්ට වඩා අපේ මව්පියන් ගැන අපි හඳුනාගෙන තියෙන නිසා නිතර මට සිහිපත් වෙනවා අපේ මව්පියෝ දෙන්න. අපේ පවුලේ දරුවෝ නව දෙනෙක් ඉන්නවා. මම තමයි බාලම මට වැඩිමහල් අයියා ඉපදිච්ච අවස්ථාව. එතකොට අපේ අම්මටයි තාත්තටයි අටවෙනි දරුවා. දැන් බුදුහාමුදුරුව මෙතන දේශනා කරන්නේ එක දරුවෙක් කෙරෙහි පවතින සෙනෙහස කොහොමද? එතකොට අර ඔක්කොම ගැන පවතින සෙනෙහස කැටි වෙලා එක්කෙනෙක් ගැනනේ. දැන් මේ මං කියන්නට යන්නේ දරුවන් 8 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද කටයුතු කළේ? ඒ 8 දරුවා Tamanට ලැබෙනකොට ගමේ කෙළවරක තවත් අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනවා. ඒ අම්මට කිරි නෑ දරුවට දෙන්න. ඒ කාලේ කිරි පිටේච්චර සුලභ කාලයක් නෙමෙයි. අපේ අම්මා මොකද කරන්නේ? අර දරුවත් ගෙනල්ලා අපේ ගෙදරින් තියාගෙන එක තනයකින් කිරි දෙනවා තමන්ගේ දරුවට අනිත් තනෙන් කිරි දෙනවා අනිත් දරුවට. එයි මේ. ඒ තමන්ගේ දරුවා පිළිබඳව පවත්වන සෙනෙහස අන්‍ය දරුවෝ ගැනත් පවත්වන්නට පුළුවන් නම් අන්‍ය මිනිස්සුව වෙතත් පවත්වන්නට පුළුවන් නම් අන්‍ය සත්වෝ වෙතත් පවත්වන්නට පුළුවන් නම් අන්න ඒක තමයි මෙත්තාවේ හැබෑම පදනම වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක සිතුවිල්ලෙන් පමණක් නෙමෙයි වචනේනුත් ක්‍රියාත්මක වෙන්න ඕන කයිනුත් ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මේ මෑණියන් තුල ඒ කයිනුත් ඒක ක්‍රියාත්මක වෙච්ච අවස්ථාව. අනුන්ගේ දරුවා පිළිබඳවත් කිරි එරෙන්නට ඕන හැබැයි සෙනෙහස තියනවනේ. එහෙම නොවෙන්නට විදිහක් නැහැ. ඒකයි හැබැයි මාතෘත්වය කියලා කියන්නේ. එතකොට මේ తত্ত্বය හරියට මනස තුල අවදි වෙනකොට ඒක කායිකව පවා ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. අර द्वේෂය ඇතුළතින් පහළ වෙනකොට ඒක රුධිරය විනිවිදගෙන, ලේමස් ඇටනහර විනිවිදගෙන, කය හරහා බාහිරට විකාශනය වෙන්න වගේ මේ මෙත් සිත හරියට අවංකව ඇතුළතින් වර්ධනය වෙනවා නම් ඒක ලේමස් ඇටනහර විනිවිදගෙන ලෝකයට විකාශනය වෙනවා පිනතුත්. ඒකයි මෙත් වඩනවා කියලා කියන්නේ. ඉතින් මෙහෙම වඩන්නට නම් ඇතුළතින් අවදි කරන්නට ඕන. අවදි කරන්නේ කොහොමද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ මූලික වශයෙන් මේ මනෝභාවය හඳුනා ගන්නවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකව බලනකොට මේ මනෝභාවය හඳුනා ගන්නවා කියන එක එකපාරටම ලේසි කාරණයක් නෙමෙයි. ඊට වඩා අපට පහසුයි මෙත්තා සහගත කාය කර්මය සහ මෙත්තා සහගත වචී කර්මය කියන එක යම් පමණකට පවත්වන්නට මූලික වශයෙන් පහසුයි. ඒ පවත්වගෙන පවත්වගෙන යනකොට තමයි එහි පවතින සංකල්පේ ගැඹුරු මනෝභාවය මොකද්ද කියලා කලකදී තමයි අපට හඳුන ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම මනෝභාවය හරියටම තේරුම් ගන්නට බැරි වුණත් අපට වචනය සහ ක්‍රියාව මම මේවා කරන්නේ මොන පදනමකද? මම මේ කතා කරන්නේ මොන පදනමකද? දැන් වචී කර්මය කියලා කිව්වහම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා කියන එක විතරක් නෙමෙයි. ඒ අනුන්ගේ යහපත වෙනුවෙන් වචන භාවිතා කරන්න මට පුළුවන්ද? දැන් සුවපත් වෙත්වා කියලා කියන්නේ අනිකට හොඳක් වෙන්නට කියන එකනේ. එතකොට අනෙකට හොඳක් වෙන හැටියට මට වචන භාවිතා කරන්න පුළුවන්. අපි භාවිතා කරන වචන වලින් කොච්චර අන් අයට හොඳක් වෙනවද ඇත්තටම? එහෙම නැත්නම් අන් අයට හානියක්ද සිද්ධ වෙන්නේ. අපි බොහෝම කල්පනාවෙන් පරිස්සමින් අපේ කෙනෙක් ගැන කටයුතු කරනකොට නම් සමහර විට අපි වචන භාවිතා කරන්න පුළුවන් හොඳක් වෙන හැටියට. නමුත් සමහරට අපේ කෙනෙක් ගැන කතා කරනකොට ක්‍රියාත්මක වෙනකොට උනත් හොඳක් වෙන විදිහේ වචන නෙමෙයි තමන්ගේ මුවින් පිට වෙන්නේ. තමන්ගේම සැමියා පිළිබඳව, තමන්ගේම බිරිඳ පිළිබඳව, තමන්ගේම දරුවා පිළිබඳව කල්පනා කරලා බැලුවත් 50කට වැඩිය එහෙම නැත්නම් 75කට වැඩිය හොඳක් වෙන වචන වඩා විපතක් කරදරයක් සිත් ඇවුලක් අයහපතක් වෙන වචන කතා කරනවා කියලා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. මේකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම ඔළුව අත ගාලා සෞම්‍ය වචන කියන්නට ඕන කියන එක නෙමෙයි. යහපත වෙනුවෙන් රළු වචන පාවිච්චි කළත් වරදක් නැහැ යහපත වෙනුවෙන්. දැන් අර එක කතා ප්‍රවෘත්තියක සඳහන් වෙනවනේ. අම්මා අම්මයි දරුවයි ඉන්නවා. දැන් දරුවා ගමනක් යන්නට යනවා හිතුවක්කාර විදිහට. අම්මා කියනවා යන්න එපා. යන්න එපා කියවට දරුවා කියනවා නෑ මම යනවා. යනවා කියනකොට අම්මා කියනවා උඹ යන්න ගියොත් නම් ওই කැලේදී කොටිය කනවා. ඊට පස්සේ දැන් අම්මා මෙහෙම කිව්වා වුණාට දරුවා පිටත් වෙලා යනවා හිතුවක්කාර විදිහට. ඇත්තටම කැලේ මැදින් යනකොට කොටියෙක් එනවා ඉස්සරහට. දැන් දරුවාට මතක් වෙනවා අර අම්මා කියාපු කාරණේ. ඊට පස්සේ දරුවා මොකද්ද හිතන්නේ? අම්මා කියාපු දේ සිදු නොවේවා. අම්මා හිතාපු දේ විතරක් සිදු වේවා. ඊට පස්සේ අර කොටිය මගේ හැරලා නික්ම යනවා. ඇයි ඇත්තටම අම්මා මේ වචනේ කියන්නේ මොකක් සඳහාද? දරුවා වනසන්නට නෙමෙයි දරුවා කොටියට බිලි කරන්නට නෙමෙයි තමන්ගේ දරුවා රැකගන්නට. එවනම් දරුවෙකුට හෝ අන් කෙනෙකුට යහපතක් කරන්නට ඕන අවස්ථාවකදී සමහර වෙලාවට රළු වචන භාවිතා කරන්නත් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ තනත්තාගේ යහපත පිණිස. හැබැයි හදවතේ තියෙන මෘදු මොලොක් බව නම් සෞම්‍ය භාවය නම් ඒකයි එතන වැදගත් වෙන්නේ. යහපත කිරීමේ අපේක්ෂාවෙන් කතා කරන්නට පුළුවන්. අපි කරන කියන දේවල් අනුන්ගේ અભිවෘද්ධිය වෙනුවෙන් අනුන්ට සිද්ධ වෙන විපත් වැළැක්වීමේ පදනමේ අනුන්ට හොඳක් කරන්නට අනුන්ට සුවයක් යහපතක් ඇති කරන්නට අපට පුළුවන් ද කතා කරන්න. නමුත් බොහෝ විට අපේ සිත් සතන්වල මතුවෙන්නේ අනේකා ගැන හිතන ස්වභාවය නෙමේ තමන්ගේ පහසුව, තමන්ගේ ලාභය, තමන්ගේ සුවය ඒ වගේම මට රිද්දුවා නම් මමත් පොඩ්ඩක් රිද්දන්නට ඕන මමත් පොඩ්ඩක් පලිගන්නට ඕන මමත් පොඩ්ඩක් කොනහන්නට ඕන ඔය ස්වභාවය තමයි මනසේ තියෙන්නේ ඒ සංකල්පනාව මනසේ ඇතිවෙච්ච තැන ඉඳලා ඒ ජීවිත තුල සෞම්‍ය වූ වචන භාවිතා වෙන්නේ නැහැ හැම තිස්සෙම කඩු කිනිසි වගේ මුවහත් වෙච්ච අනුන්ට රිදෙන වදින වදින හැමතැනම කැපිලා යන හැමෝටම පීඩාව ජනනය වෙන වේදනාකාරී වචන තමයි ඒබඳු මිනිසුන්ගේ සිත් සතන් තුළින් බැහැරට විසිවිලා යන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇතුළත සෞම්‍ය බවක් නැති නිසා. යම් කෙනෙකුගේ හදවත සෞම්‍ය වෙන්න සෞම්‍ය වෙන්න ඒ පුද්ගලයාට හැකි වෙනවා යහපත් වචන කතා කරන්න ඒ හොඳ හදවතෙන් ඒ සෞම්‍ය මනසින් ඒ තනත්තා කියන හැම දෙයක්ම අනුන්ගේ යහපත පිණිස පවතිනවා පින්නතුනේ. එතන ව්‍යාජත්වයක් නැහැ. එතන මවාගත්තු ස්වභාවයක් නැහැ. ඒ නිසා ඒ අවංක මනෝභාවය අපට හඳුනා ගන්නට ඒ තුලින් යම්කිසි ඉඩ කඩක් ලැබෙනවා පිටත. ඒ නිසා අපි අනුන් වෙත කතා කරනකොට අපට පුළුවන් නම් ඇත්තටම ඒ අයගේ යහපත වෙනුවෙන් ටිකක් සිතලා බලලා කල්පනා කරලා වචන පාවිච්චි කරන්න කලක් යද්දී අපේ මනසේ යම්කිසි මෘදුමලොක් ගතියක් ඇති වෙනවා. මේක පටන් ගන්නට හොඳ අවස්ථාවක්. මගේ ජීවිතේ මං අත්දැකලා තියෙන කාරණයන් අපිට පුළුවන් නම් දැන් අපි දරුවෙකුට හරි බිරිඳට හරි සැමියාට හරි අම්මා තාත්තට හරි මිත්‍රයෙකුට හරි අපි කියනවා ওই වැඩේ කරන්න එපා. ඕක කළොත් නම් මෙහෙම වෙනවා. අපි කල්ැතුව දැනගෙන හරි නැතුව හරි හිතලා හරි කොහොම හරි අපි කියනවා. අර මනුස්සයා මේක අහන්නේ නැහැ. අහන්න නැතුව ඒක කරනවා. කරලා පස්සේ අර අපි කිව්වා වගේම අමාරුවට වැටෙනවා. දැන් අපි මොකද්ද කියන්නේ? මම කිව්ව නේද ඕක? දැන් ඔය කරගත්තා නේද? අනිවාර්යෙන් අපේ කටින් ඒ වචනේ පිට වෙනවා. අපිට උත්සාහයක් ගන්න පුළුවන් නම් අපි කල්ැතුව කියනවා වලක්ව ගන්න. හැබැයි වලකින්නේ නැහැ කරනවා කරලා අමාරුවට වැටෙනවා. ඊට පස්සේ මට පුළුවන් අර වචන ටික පිට කරන්නේ නැතුව මම කිව්ව නේද ඔය දැන් සිද්ධ කරගෙන තියෙන්නේ කිව්ව දෙයම කියලා එහෙම කියන්නේ නැතුව ඒක නොකිය මට බැරිද අනිකාගේ පීඩාව දුරු කරගන්නට සහාය වෙන්න ටිකක් උත්සාහ කරලා බලන්න ඒක ලේසි වගේ පෙනුනට අතිශයම අමාරුයි මොකද ඇතුලෙන් අරක එළියට පනින්නම තමයි එතකොට ඒක එළියට පැනීමෙන් අනිකාට යහපතක් නෙමෙයි අනිකාට වේදනාවක් අර ඇති වෙලා තියෙන දුක අසහනය තවත් වැඩි වීමක් විතරයි. එතකොට අපි නොදැනුවත්වම අපේ වචන කොහොමද පිට වෙන්නේ අනිකා සුවපත් කරන්නට නෙමෙයි අනිකා තවන්නට අනිකා වෙහෙසවන්නට මොකද දැන් මේ මම ජයග්‍රහණය ලබන්නට අන්න ඒ වගේ පොඩි පොඩි காரணා තුලින් අපට ආරම්භ කරන්නට පුළුවන් නා. එතකොට මොකක්ද එතන මතුවලා තියෙන්නේ? මාන්නය. මම තමයි දැනගෙන කල්ලාතුව කිව්වේ. මං කිව්ව එක ඇහුවේ නැහනේ. දැන් ওই වෙලා තියෙන්නේ. මාන්නේ මතුවෙච්ච තැන මෙත්තාව පවත්වන්නට බෑ. ද්වේෂය විතරක් නෙමෙයි මෙත්තාවට බාධාව. මෙත්තාවට ද්වේෂය ඍජුවම බාධා කරන ප්‍රධාන බාධකේ තමයි ද්වේෂය. හැබැයි අන්‍ය සියලුම කුසල පාප ධර්මයන් මෙත්තාවට බාධා වෙනවා. මාන්නය මත උනත් මෙත් වඩන්නට බෑ. තෘෂ්ණාව මත උනත් මෙත් වඩන්නට බෑ. ඊර්ෂ්‍යාව මත උනත් මෙත් වඩන්නට බෑ. රාගය මත උනත් මෙත් වඩන්නට බෑ. ආත්මార్థකාමීත්වයේ මත උනත් මෙත් වඩන්නට බෑ. භීතිය මත උනත් මෙත් වඩන්නට බෑ. ඊට පස්සේ කොහොම හරි ගහලා හරි තලලා හරි මරලා හරි තමන් බේරෙන්න තමයි හදන්නේ. මේ විදිහට හැම අකුසල මනෝභාවයක්ම මෙත්තාවට ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මෙත්තාව කියන තැන අකුසල ධර්ම නැහැ. එතන තියෙන සියලුම සෞම්‍ය මනෝභාවයන්ගේ ඒකමිතිකත්වය. එතන කරුණාවත් යම් ප්‍රමාණයකට මුසු වෙලා තියෙනවා. එතන දයාව අනුකම්පාවත් යම් ප්‍රමාණයකට මුසු වෙලා තියෙනවා. හැබැයි ඒ අනේකා සමග එකට දුක් වෙනවා කියන ගතිය නෙමෙයි. එතන තියෙන්නේ අනේකාගේ දුක තමන් භුක්ති විඳිනවා. එතකොට එහෙම වුණොත් දැන් තමනුත් වලට වැටිලා. එතකොට කොහොමද අනුසෝපත් කරන්නේ? අනේකාට යම් ප්‍රශ්නයක් වෙනකොට තමනුත් හඬා වැළපෙන. එතන තියෙන මෙත්තාවත් කරුණාවවත් නෙමෙයි. එතන තියෙන්නේ අනුකම්පාවෙන් සීමාව ඉක්මවා යාම. Tamanට දරා ගන්නට බැරි තත්ත්වය. ඒක තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඊළඟට මේ මෙත්තාවයි කියලා කියන්නේ බලාපොරොත්තුවකුත් නෙමෙයි. අපේ දරුවන්ට යහපතක් වෙන්න ඕන. මේ අයට හොඳක් වෙන්නට ඕන කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? හොඳක් නොවුනොත් අපේ මනසට ਸੰతాපයක් ඇති වෙනවා. ඒ අපේක්ෂා බලාපොරොත්තු කියන ඒවා තෘෂ්ණා මූලිකයි. නමුත් මෙත්තාව තුළ එහෙම අපේක්ෂාවක් එහෙම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඒ මොහොතේ හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ මොහොතේ විවෘත මනසින්ම ඔවුන්ගේ යහපත અભිවෘද්ධිය අපේක්ෂා කරනවා. ඒක සිදු උනාය නොඋනාය කියලා 아무තු කම්පනයක් Tamanට ඇත්තෙත් නැහැ. එහෙම කම්පනයකටපත් වෙනවා නම් Tamanගේ මෘදු මොලොක් ගතිය එතනින්ම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ශෝකයක් දුකක් වේදනාවක් විතරයි. පසුව ශෝකය දුකට පරිවර්තනය වෙනවා නම් එතන තිබිලා තියෙන මෙත්තාව නෙමෙයි එතන තිබිලා තියෙන්නේ යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තෘෂ්ණා මූලික හැඟීම. ඒ නිසා මෙත්තාව තුල එහෙම ස්වභාවයක් නැහැ. දැන් මම මේ එකින් එක එකින් එක කියන්නේ අපිට මෙත්සිත එකපාරට හඳුනා ගන්න බැරි නම් අඩුතරමින් මෙතන තියෙන්න ඕනේව මොනවද නොතිබෙන්න ඕනේව මොනවද කියලා අපිට වෙන් කරගන්න පුළුවන් නම් එහෙම එහෙම තමයි අපිට ටික ටික මේ මනෝභාවය තේරුම් ගන්න හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ওই විදිහට තමන්ගේ මනස තුලින් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික අපට අවදි කරගන්නට උත්සාහ කරනකොට වචී කර්මය මෘදු මුලක් තත්ත්වයටපත් වෙනවා. ඊළඟට මෙත්තා සහගත කාය කර්මය. කායික ක්‍රියාවන් මට පුළුවන් දන්න අයට යහපත පිණිස ක්‍රියාත්මක කරන්න. කාය කර්ම කියලා කියන්නේ ක්‍රියාවෙන් අපිට පුළුවන් ද අන් අයගේ යහපත පිණිස කටයුතු කරන්න. ඒ කියන්නේ ඇතිතන නම් අපට ඕන තරම් අනිත් අය වෙනුවෙන් වෙහෙසිලා මහන්සි වෙලා කටයුතු කරන්න පුළුවන්. නැතිතනත් පුළුවන්ද? මේ මෙත්තාව හඳුනා ගන්න තියෙන තවත් අවස්ථාවක්. දැන් අර රඟපානකොට ඇතිතන කටයුතු කරන්න. නැතිතන මොකුත් නැහැ. හැබැයි මෙත්තාව නම් ඇතිතන වගේම නැතිතනත් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතමු එකට කටයුතු කරනකොට දැන් කාර්යාලයක හරි නිවසේ හරි නිවසේ නම් ඉතින් තමන්ගේ ආධිපත්‍ය නිසා හැම කෙරෙන්න පුළුවන්. කාර්යාලයක් පාසලක් වගේ ගත්තන් පස්සේ ආයතනයක් ගත්තාම මේක තේරුම් ගන්න ලේසි. දැන් අපි හිතමු අනේකාට යම් අතුපසු වීමකින් ඔහුගේ යමක් තැනක දාලා ගිහින් තියෙනවා. එතකොට අපි දකිනවා ඒක. දැකලා ඉවරලා දැන් අපට පුළුවන් දෙයක අරගෙන සුරක්ෂිත කරන්නට. අනේකා ඒ ටික බිලා කෝපේ පැත්තක දාලා ගිහින් තියෙනවා. ඒතර අපිට පුළුවන් දේක හොදලා තියන්නට. එතනදී තවත් පැති තියෙනවා. අනිකාට යමක් උගන්වන්නට ඕන නම් දරුවෙක් වගේ නම් පුහුණු කරන්න ඕන ඒතනත්තා ලවාම ඒක කරන එක වඩා හොඳයි. හැබැයි මෙත්තාව තුල අපට පුළුවන් වෙන්නට ඕනේ අනිකාගේ යහපත පිණිස හේතු වෙන දේ ඒතනත්තා ඇතත් නැතත් ක්‍රියාත්මක කරන්න දැනගත්තත් නොදැනගත්තත් ක්‍රියාත්මක කරන්න. සමහර දේවල් තියෙනවා කිව්වොත් ඒක ගැටලු මතුවෙන්නට පුළුවන්. නොකියා ඉන්නටත් ඕන හැබැයි යහපත පිණිස ක්‍රියා කරන්නත් ඕන. බොහෝ මිනිස්සු ඒ බඳු තැන්වල කරන්නේ මේ කලයි කියලා ඉතින් දැනගන්නෙත් නෑනේ. ඒ නිසා කලාද නැද්ද කියලා මොකුත් දන්නේ නෑ. එහෙනම් ඉතින් කලත් එකයි නොකලත් එකයි. මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්නවා කවුරු හරි කරන්නේ නැත. මොකද මං කලා කියලා ඔක දැනගන්නට ලැබෙන්නෙත් නෑනේ. ඒ බඳු අවස්ථාවල අපි මග හරිනවා. එහෙනම් එතන තියෙන මෙත්තාව නෙමෙයි එතන තියෙන ආත්මාර්ථකාමී බව. එහෙනම් මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ద్వාරත්‍රයෙන්ම ක්‍රියාත්මක වීම හැබැයි මෙත්තාව නම් ආවිචේව රහෝච කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඇතිතන වගේම නැතිතනත් ඒ ස්වභාවයන් පවත්වන්නට පුළුවන් වෙන්න ඕන. ඇතිතන වගේම නැතිතනත් අනේකාගේ යහපත වෙනුවෙන් අනේකා සුවපත් අනේකා රකින්නට අපිට කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අර එකම දරුවෙක් ඉන්න මවක් වගේ. ඒ දරුවා ඇතිතන විතරක් නෙමෙයිනේ. නැති තැනත් ඒ මවගේ සෙනෙහස ඒ ආකාරයෙන්ම හදවත තුළ පවතිනවා. දරුවා සිහි වෙන සිහි වෙන හැම මොහොතකම ඒ මනෝභාවය අවදි වෙනවා. මේක નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. අන්න ඒ වගේ අපට හැම දෙනා කෙරෙහිම මේ මෙත් සිත අවදි කරගන්නට පුළුවන් නම් ඒක තමයි ලෝ වෙත පතුරවන්නට පුළුවන් වෙන්නේ. මේක අපට කායික ක්‍රියාවක් වශයෙන් පුහුණු කරද්දී තවත් හොඳ දෙයක් තමයි અભේදානය. અભේදානය කියලා කියන්නේ මරන්නට ගෙනිච්ච හරකෙක් නිදහස් කරනවා කියන එක විතරක් නෙමෙයි. මැරෙන්නට යන ඕනම සතෙක් එයින් රකින්නට පුළුවන් නම් දැන් අද කාලේ මරන්නට ගෙනියන සත්තු නිදහස් කරනවා කියන එක එක්තරා ව්‍යාපාරයක් තත්ත්වයටපත් වෙලා ඒකෙන් යම්කිසි අනිෂ්ට ප්‍රතිඵලත් සමහර විට දිගින් දිගට යනකොට අන් අය නිසා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවත් අපි පරිස්සමින් කරන්න ඕන. මොකද ගව මඩුවට ගිහිල්ලා මරණ තැනින් ගන්නකොට මේ මිනිස්සු කියන්නේ ගවයාගේ වටිනාකම නෙමෙයි. පින්කමක් කියලා දැනගත්තාම එකට තුනක් වැඩි කරලා තමයි කියන්නේ. එතකොට ඒ මුදල් වලින් එතනත්තා යහපතක් නෙමෙයි කරන්නේ. ඉතින් එච්චර ඈතට අපි හිත හිතා දුක් වෙන්නට කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපි અබහෙදානයයි කියලා එහෙම කරන්න පුළුවන් අවස්ථාවල එහෙමත් කරන්න ඕන හැබැයි ගවයා විතරක් නෙමෙයි සතෙක් කියන්නේ කුරා කුහුඹුවා පවා මැස්සා මදුරුවා පවා සත්වයෝ ඒ නිසායි බඳු සතෙක් ජීවිතේ විනාශ වෙන්නට යන තැනකදී දිවි රකින්නට පුළුවන්. එහෙනම් ඒකේ පළවෙනි පියවර තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊට පස්සේ සත්වයින් කෙරෙහි කරුණාව, අනුකම්පාව, දයාව ඇති කර ගැනීම. Tamanට පුළුවන් හැම මොහොතකම එයයි සුරක්ෂිත කිරීම. මේ અભේදානයයි කියලා කියන එක හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මැරෙන්නට යන මොහොතේ ගලවන එක විතරයි කියලා. ඒක විතරක් නෙමෙයි. මැරෙන්න ඉඩකඩ හැදෙන්න පුළුවන් නම් යමකින් ඒක වළක්වලා තියන්නට පුළුවන් නම් ඒක මොකද්ද? ඒකත් අබහෙදානේ. අපි හිතමු පාර කෙසෙල්ලෙල්ලක් තියෙනවා. එතකොට බයිසිකලයක් වගේ මේක උඩින් ගියොත් ලිස්සලා වැටෙන්න පුළුවන්. වැටිලා විනාශ වෙන්නට පුළුවන්. මේක අපට පැහැදිලිව පේනවනම් ඒක හරියට තේරුම් අරගෙන ඒ අන් අයගේ දිවි රැකීමේ අදහසින් නිකම් පයින් ගහලා ඒ කෙසෙල්ලෙල්ල ඉවතට වීසි කරනවා නම් මොකක්ද එතනදී අපි කරන්නේ? සම්පූර්ණම અભේදානමය කුසලයක්. හැබැයි නිවැරදිව Taman දැනගන්නට ඕනේ මම මේ කරන්නේ මේකයි. මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. ඒක වළක්වන්නටයි මේ කරන්නේ. ඒක හරියට තේරුම් අරන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒක અભේදානය. මෙන්න මේ විදිහට අර මැරෙන්නට යන මොහොතේ පමණක් නෙමේ කල්ලාතු ඒකට පසුබිම සැකසෙනකොට පවා ඒ අවස්ථා ඒ ඉඩකඩ අහුරා තබන්නට පුළුවන් නම් බැහැර කරන්න පුළුවන්. මේවා කාටවත් පේන જાති නෙමෙයි. ඒ කියන්නේ අපි එහෙම එකක් කළා කියලා අපට ලකුණු වැටෙන්නේ නැහැ. වෙන කවුරුවත් දැනගන්නෙත් නැහැ. ඒ අපි කලේ અભේදානයක් කියලා ප්‍රකට වෙන්නෙත් නැහැ. හැබැයි නිවැරදි හැඟීමෙන් කරන්න පුළුවන් නම් ඒක මහා અભේදානමේ කුසලයක්. ඒ නිසා ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ආවිචේව රහෝච. ඇතිතන වගේම නැතිතනත් ප්‍රකටව වගේම අප්‍රකටවත් අපට මනෝභාවය පවත්වන්නට පුළුවන් වෙන්න ඕන. මෙහෙම කාලයක් යනකොට හැම සතෙක් පිළිබඳවම අපේ මනසේ දයාවක්, අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන්. ඒ මෘදු මොලොක් මනෝභාවය ටිකෙන් ටික ගොඩනගෙනකොට පෙන්නතුනි සත්තු සිව්පාව ගැන පමණක් නෙමේ මේ පරිසරය ගැන පවා බොහෝම සෞම්‍ය මනසින් අපිට දකින්නට පුළුවන්. ඒක හරි පුදුම විදිහට ටිකෙන් ටික අවට පැතිරී යන හැටි දැනෙන්නට ගන්නවා ගහ කොළ සතා සිව්පාවා මුළු ලෝකයම හොඳින් පවතිනවා නම් කොච්චර හොඳයිද කියන මේවා වචන වශයෙන් ඊට මොළොක් මුදු හැඟීමක් ඒ සියලු තැන පතුරවන්නට පුළුවන් කියලා කලකදී අපිට ටිකෙන් ටික දැනෙන්නට පටන් ගන්නවා. එහෙම වෙන්නට නම් මේ මනෝභාවයේ හදවත තුලින් ටිකෙන් ටික අවදි කරන්නට ඕන Tamanගේ හදවත තුලින් අවදි කරන්න ඒ මනෝභාවයේ ගති ලක්ෂණ ටික ටික තේරුම් ගන්නට ඕන. ඒක තේරුම් ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ මාතා යථා නියං පුත්තං කියන ගාතාවෙන් මවක් Tamanගේ එකම දරුවා කෙරෙහි සෙනෙහසින් පවතින ආකාරය වගේ කියලා උදාහරණයට උපමාවට දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු මනවින් සිහියේ පවත්වාගෙන තමන් මෙත්තාවෙහි පිහිටන්නට මෙත් සිත මනවින් හඳුනා ගන්නට මෙත්තා සහගත වචී කර්මයේ කාය කර්මයේ හඳුනාගෙන දෛනික ජීවිතයේ ටිකෙන් ටික ක්‍රියාවෙහි යොදවන්නට